ගං ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා අයිබෝන් සුබ දැසනක් ස්වදේශීය රටා අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා අප්‍රමාණ මිනිසෙක් වෙන්නේ කොහොමද අප්‍රමාණ මිනිසෙකු යයි ඕනෑම කෙනෙකුට අමතන්න පුළුවන්ද කියන්න පුළුවන්ද හඳුන්වන්න පුළුවන්ද නැහැ අප්‍රමාණ්‍ය මිනිසෙකු බවට පත්වීමට නම් අප්‍රමාණ වූ මිනිස් ගතිගුණයන්ගෙන් පිරි ඇති පුද්ගලෙක් බවට පත්විය යුතුයි. අප්‍රමාණ මෙහෙවරක් සමාජය වෙනුවෙන් කළ යුතුයි. ඒ ගණනය කළ නොහැකි වටිනාකමක් දී එය ගණනය කළ නොහැකි තරම් වූ වටිනාකමක් විය හැකියි. එවන් අප්‍රමාණ මිනිසුන් පිළිබඳව අපි අදත් කතා කරනවා. විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්. විශ්වයේ තිබෙන විවිධ රටාවන්, ස්වර රටාවන්, ගී පද රටාවන්, භාෂා රටාවන්, ජීවන රටාවන් ඒවා කලා නිර්මාණ බවට පත් කිරීම සඳහා කැපවුණු මිනිසුන් පිළිබඳවයි ස්වදේශ රටා කතා කරන්නේ. සුනිල් දානන්ද කෝනාර අසුපමණින් ඔබ දන්නවා. නමුත් සුනිල් දානන්ද කෝනාර සුනිල් දානන්ද කෝනාර කියන්නේ කවුද? ඔහු කළ කී දෑ කුමක්ද? අපේ රටේ ඔහු පිළිබඳව කතා කළ ප්‍රමාණය ප්‍රමාණවත්ද? ශ්‍රී ලංකීය සංගීතයට, ගීත සාහිත්‍යයට, එවැගේම අධ්‍යාපන ක්ෂේත්‍රයට ඔහු කළ මෙහෙවර මා දන්නා පමණින් සුළුපටු නොවේ. ඔබ දන්නා පමණින් කොහොමද අද සුල්දාන කොනාර මහතාගේ ಗುಣ ගැයෙන, ಗುಣ කතා කරන ඔහු කවුද කියලා කියවන දවසක් බවට පත් වෙනවා. මේ ගීයෙන් අපි වැඩසටහන ආරම්භ කරනවා. මේ ගීය ඔබ මීට පෙර සිය වතාවක්, සිය දහස් වතාවක් අසා ඇති. මේ සුනිල් දානන්ද කෝණාරන් නෙමෙවූ කියක්. මල් සුවනේ අද ලොතුරු සුව විඳිනා කලාවෙවි දියවර අපේ අම්මා අරගෙන දරුවන් එනතුරු සිත නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් දිකි බිඳ හැඬුවත් නිත නෑ නිදි විඳ ගන්නේ එත අරුණට සැරසෙන තව දවසක් ගැන දකින්නේ මහමායාවෙන් කවදාද ඔය නෙත් දරුසිනි හසින් දිපාරි දින විට විහංග ගීත මන පද වේවා මූමලුවක ඇවිලෙන පහන් වැටක් තුන් සිත නිවි සැදේවා මතු උපදින සසරේ විසාකාව වී මගනෙත් හමු වේවා ඇත් රැජිනියනේ ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේ වෙලා පෙරවරු 10 විනාඩි 12යි සුනිදානන්ද කෝනාර කියන්නේ කවුද? ඔහුව හැඳින් හඳුනා ගැනීමට ඔහුගේ ඇති සුවිශේෂීතා දැකීමට අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නේ ඔහුත් සමග ඇසුරු කළ නිර්මාණකරණයේ යෙදුණු ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි මහතා. සුබ දසනක් කරන ජයකොඩි මහත්මයා. අයිබන් හිමානන්ද මාලි. සුනිදානන්ද කොණාරක කියන්නේ එක පැත්තකින් සංගීතවේදියෙක් ගීත රචකෙක් ඒ වගේම හොඳ අධ්‍යාපනඥයෙක්. ඔබ මේ තුලින් අල්ලාගන්නේ කොතනින්ද මුලින්ම ඔහු පිළිබඳව හඳුනාගෙන හඳුනා දීමට? මුලින්ම මට කියන්න ඕනේ ඒක බොහෝ අය දන්නේ නැහැ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සුනිල් දයානන්ද හෝනාර සහෝදරයා ඉගෙන ගන්න කාලේ මම අලුත් ශිෂ්‍යෙක් විදිහට ඒ කියන්නේ ඔවුන් ඔවුන් ජේෂ්ඨයි මට වඩා මම අලුතෙන් ඇතුල් වුණා. ඇතුල් වුණාම දැන් ඔය රෝහණ, ලක්ෂ්මන්, බන්දුල, මාලිනී, බුලත්ෙන්ගල ඒ වාගේ අයගේ සමකාලීනයෙක් තමයි සුනිල් දානන්ද. එතකොට මේ මම පළවෙනි වසරේ ඉන්න කාලේ මට මතකයි ජේෂ්ඨ ශිෂ්‍යයෝ ගැන අපි හොයනෝනේ විශේෂයෙන් සංගීතාංශයේ ඉන්නකොට ජේෂ්ඨ ශිෂ්‍යෝ ගැන ගුරුවරුත් ඇවිල්ලා කියනවා. ගුරුවරුත් ඇවිල්ලා කියනවා බලන්න අරකේ ඉන්නවා මෙහෙම දරුවෙක් අරකේ ඉන්නවා මෙහෙම එක්කෙනෙක්. දැන් ඒ වාගේ ආදර්ශ ගන්න ඕනේ මෙන්න මෙයා මෙහෙම කරනවා. ඉතින් ඔය රෝහන්ලා ලක්ෂ්මන්ලා බාන්දුල්ලා මාල්නීලා ගැන කතා කරනකොට ආනන්ද වීරසිල්ලා ගැන කතා කරනකොට නිත්‍යයෙන්ම කියවෙන නමක් තමයි සුනිල් දයානන්ද එතකොට මේ කෝණාර කෑල්ල අපි පාවිච්චි කරේ නෑ. සුනිල් දයානන්ද කියලා තමයි අපි එහෙදි පාවිච්චි කරේ. එතෙන්දී ඔහු ගැන යම් යම් අවස්ථාවල සුවිශේෂී සඳහන් කෙරෙනවා. විශේෂයෙන් දැන් අපි ඔය කණ්ඩායම් යනවන විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ඔය సౌందර්ය ආයතනයේ තමයි හැම කෙනෙක්ම එන්නේ සංගීතඥයෝ, ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් එතකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අය යම් අර ක්‍රියාකාරකමක් කරගන්න ඕන වුණාම මේ සහභාගීත්වය ගන්න එන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට. ඉතින් එතෙන්දී කැපී පෙනෙන නම් කීපයක් තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඒ අතරේ ඔය සුනිල් දානන්දත් ඉන්නවා. මටත් ඉතින් ආසයි ඔය කණ්ඩායමට එකතු වෙන්න. ඒ ඔය ආසාව අමරදේව සර්ට ආරංචි වෙලා තමයි මාමත් යොදාගත්තේ ගුවන්විදුලියේ ඔය අත්දැල් ගායනා වලට වෙනත් වෙනත් කණ්ඩායම් යන වෙලාවට මාවත් දාගන්න. එතෙන්දි තමයි මේ අයගේ නිර්මාණ ඇසුරත් මට ලැබුණේ විශේෂයෙන් රෝහණ විද්‍රසිංහ කියන දැවැන්තයා ඒ කණ්ඩායමේ මූලිකයා වෙලා හිටියා. ඉතින් ඒවත් අපට ඒ ආభాෂය ලැබුණා. සුනිල් දයානන්ද කියන්නේ ඇත්තම හරි නිශ්ශබ්ද කෙනෙක්. නිශ්ශබ්ද කෙනෙක් ඔහු හොඳ වයලින් වාදකයෙක්. ඒක අපි අමතක කරන්න හොඳ නෑ. ඔහු විෂය ධාරාව ගායනයත් වයලින් වාදනයත් තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී හැදෑරුවේ. ඉතින් අර ගායනයේ ඔහුගේ තියෙනනේ රසම රසපැන් ඒ වාගේ විශේෂී පැන් ඔහුගේ වයලින් වාදනයේත් මම අහලා තියෙනවා. හැබැයි අභාග්‍යයකට වාගේ පස්සේ පස්සේ මේ වයලින් වාදකයා කියන ශිල්පියා පොඩ්ඩක් යට ගිහිල්ලා සුනිල් දයානන්ද කෝනාර කියන ගුරුවරයා මතු වුණා. ඒක හොඳයි. ඒක පසු પરම්පරාවේ මේ දරුවන් රැසකට ලොකු ආශිර්වාදයක් වුණා. ඒ සුනිල් වැසුරු කරේ එහෙමයි. සුනිල්ගේ ගීයකුත් මම ගීයක් දෙකකුත් ගායනා කරා. ඔහු මේ දැන් බොහෝ සංගීතකරුවන්ට ගීත ගේයපද රචනා බෑනේ. හිමානන්ද නේද? ඔව්. හැබැයි මේ මොහු අර මේ ඒක කොහෙන්ද මන් දන්නේ ගැමිකම ඔස්සේ තමයි ගැමි ජනශෘති ඇසුරින් ඔහු තියෙන ගීත හරිම අපූර්වයි. දැන් මීට පෙර ආපු අපේ දියුල්ගනේ සහෝදරයාගේ ගීය හරි ඒවා ඒ උපමා උපමේය රූපක බිහි වෙන්නේ කොහොමද කියන එක. එහෙම බිහි කරන්න අමාරු හොඳ ගීත රැසකින් ගන්න. ඒ හැකියාවක් තිබුණා. සුනිල් නැති පාඩුව අද දැනෙනවා ගොඩක්. තවත් දැනේ හිත අනිද්දට මේ නව පරපුරේ අය ගීත ගායනකොට නව පරපුරේ අය ගීත ලියනකොට ඔහුගේ අවශ්‍යතාවය තව තවත් මතුවේ. ඉතින් සුනිල් නිර්මාණ ක්ෂේත්‍රයේ අපේ සහෝදරයෙක් විදිහට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සහෝදරයෙක් විදිහට හිත හොඳ මිනිහෙක් විදිහට මම බොහොම ආදරෙන් මේ වෙලාවේ ඔහුගේ නම සහ ඔහුගේ හදවත ස්පර්ශ කරගන්න. හොඳයි අවසන් වශයෙන් මම ඔබෙන් අහන්න මම මේ ඔබ කතා කරන දෙයට ඉඩ දීලා ඒ රසභංග නොකොට මැදට පයින් නැතුව හිටියේ. ඔබ කියන දේ අහන් ඉන්නනෝ. ඔහු මිටිවත් තියන්නේ නැතුව. ඔහු ඔබ කිව්වා ඔහු ගුරුවරයෙක් විදිහට තමයි පසු කාලීනව වඩාත් මතුනේ. ඒ පලාතක්ම මම කියන්නේ මේ අධ්‍යාපනයෙන් සහ කැපවීමෙන් වසඟයට ගත්තු ගුරුවරයෙක්. ඔහුගේ සිසුන් දහස් ගණක් වෙනත් රටවල් වෙන අපි දැක්කා ඔහුව මියගිය වෙලාවේ ඔහු අපි අතරින් වෙන්න උන වෙලාවේ ඒ දැක්කූ දායකත්වයේ වුන් ශෝකී වූ හැටි අපිට අපිට මතකයි. ඇතැම් විට මේ ගුරුවරෙක් වීම හරහාත් මට හිතෙන දේ මම දැන් ඔබ කියන එක ඔහුගේ නිර්මාණ වංශාවලිය ඉදිරියට එන්න තිබුණු අවස්ථා. එහෙම නැත්නම් ඔහු මතුවෙන්නට තිබුණු මීට වඩා මතුවෙන්නට තිබුණු අවස්ථාවන් ඇහිරී ගියාද? ඒක සාධාරණ තර්කයක් නොවෙන්න පුළුවන්. එහෙම වුණාද? සමහර විට ඒකේ දෙපැත්තක් තියෙනවා. සමහර විට ගුරුවරයෙක් වුණාමත් හොඳ නිර්මාණ දිහි වෙනවා. ගුරුවරයෙක් නිසා ළමයින්ට නිතරම ඒ කියන්නේ අර බින්දෙන් දැන් වතුර ගන්න එපායි. බින්දෙන් වතුර ගන්න ගන්න තමයි උල්පත පිරිසිදු වෙලා එන්නේ. ඒ හින්දා දැන් ගුරුවරයෙක් කියන්නේ මේ හොඳ දිය උල්පතක් වගේ. ඒ දිය උල්පතෙන් ලිඳෙන් වතුර දෙන්න ඕනේ. පුළුවන් තරම් දුන්න දෙන්න දෙන්න තමයි ඒක ලිඳ පිරිසිදු වෙන්නේ උල්පත් පෑදෙන්නේ. ඉතින් එහෙම වෙලාවට හොඳ නිර්මාණ බිහි වෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් මොකද මමත් ගුරුවරයෙක් වෙලා හිටියනේ. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. සමහර විට ඉතින් ඔබ කිව්ව විදිහට අවකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ළමයින්ට උගන්වන එක සමහරුන්ට රස වැටෙනවා. ඒ කියන්නේ සල්ලි අරන් උගන්වපු එක නෙමෙයිනේ. ළමයින්ට උගන්වන එක රස වෙන්න රස වෙන්න අනේ මට මේ දරුවෝ ටික ඉන්නවනේ. මේ දරුවෝ ටික කවදා හරි හොඳ තැනකට යයි. මම ඒක බලාගෙන හොඳට ඉන්නවා. මට මේ ඇති මේ හොඳට හුස්ම අරගෙන ජීවත් වෙන්නයි අන්තිම හුස්ම ගන්න උනත් මට ඇති කියලා හිතන අය ඉන්නවා. ඒ නිසා මට හිතෙනවා ඒක අර ගහෙන් පොත්තට පොත්තෙන් ගහට වගේ තමයි නිර්මාණකරණය අඩු වුණාද වැඩි වුණාද කියලා අපට මට නම් කියන්න බෑ. මම තව එකක් කියන්න ඕන දැන් ඔහු ගුරුවරයෙක් විදිහට දීර්ඝ කාලයක් සේවය කළා. මම අධ්‍යාපන නිලධාරියෙක් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශයේ මම තමයි වසර ගණනක්ම පාසල් සමස්ත ලංකා පාසල් සංගීත තරග මෙහෙයුවේ. ඒකෙන්දී අපි දකිනවා සුනිල් බැරි වෙලා හෝ අංගයක් ගෙනාවොත් ගෙනාවම තමයි. ඒ හරහා තමයි ඔය හර්ෂණලා වගේ තව ඉන්නවා නම් කියන්න ඕන ගොඩක් ඒ પરම්පරාවක්ම බිහි වුණේ ඒ තරග වලටත් සහභාගී වීම ඒ අයට වැදගත් කරමින්. ඒ ඉන්න හරිම නිහඬයි, හරිම නිසලයි. මේ ඇවිල්ලා ඔහේ පාඩුවේ ඉන්නවා. පාඩුවේ ඉඳලා කිසිම තරගයක් නැහැ එයාට. අනිත් අය එක්ක තරග කරන්න යන්නෙත් නැහැ. තර්ක විතර්ක කරන්න යන්නෙත් නැහැ. තමුන්ගේ නිර්මාණ ඉදිරිපත් කරලා බොහොම වෙලාවට හුදෙකලාව තමයි ඉන්නේ. හැබැයි ඒ හුදකලාව තුළ හරි ගැඹුරක් අපි දැක්කා. හොඳයි බොහොම ස්තුතියි. ගුරුවරෙක් වීමේ ආශාදය දරුවන්ට දැනුම බෙදා දීමේ දැනුම දානය කිරීමේ ආශාදය දන්නේ ඔබ යන්නේ අධ්‍යාපනඥයින්ට ගුරුවරුන්ට. බොහොම ස්තුතියි. හොඳයි. උදෑසනත් එක්ක ස්වදේශ රටාවට අප්‍රමාණ මිනිසෙක් පිළිබඳ කතා කරන්න එකතු වීම පිළිබඳව. එඩ්වඩ් ජයකොඩි කලාකරුවා නම් කතා කරලා කියන්නුන්නේ දුරකථන අමුතුමක් එනවා මේ අයියේ කියලා මේ හර්ෂණ දිසානායක. උන්ගේ ආමන්ත්‍රණ වල පවා මට හිතෙන දානන්ද කොණාරන්ගේ හෙවණල්ල වැටලා තිබෙනවා. ඒ પરම්පරාවක් නිර්මාණය කරපු විශිෂ්ට කලාකරුවෙක් ගුරුවරෙක් මේ එඩ්වඩ් ජයකොඩි ගාන ශිල්පියාණන්ට දානන්ද කොණාර රචනා කළ තම් නිර්මාණය කළ ගීතයක්. පල් රටා වැටුණු ගෙමි දුල පාරුයි ගේ කුරුළු පැටව් ඉගිල ගියා පැහැල දොරකලින් කරයි කීවානාහන නුඹේ සුවඳ ඇවිත් මට විදවන රැයේ පිල් කඩ උඩ තනි වී මම තරු ඇහිඳිනවා මුදු හතක් එහා ඉඳන් දිනාර්ගමිනවා ගං ගං ගං ගාවිස ගාවිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා. සිනිල් දානන්ද කෝණාර නැමැති ගීත රචකයා, සංගීතවේදියා, ගුරුවරයා. ඔහු පිළිබඳව අපි කතා කරන්නේ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා වැඩසටහනෙන්. අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා සිනිල් දානන්ද කෝණාර මිත්‍ර සමාජයේ ඔහුගේ නිර්මාණ සමාජයේ ඔහුත් එක්ක ඉතා සමීපව ඇසුරු කළ ප්‍රවීණ සිනමාවේදී ගීත රචක සෝමරත්න දිසානායක මහතා. සුබෝදසනක ඔබතුමාට. සුබෝදසනක හේමනන්ද. සෝමරත්න දිසානායක මහත්මයා දැන් එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයා කලින් කියද්දි ඔහු කිව්ව නම් අතර දිසානායකලා කිව්වම එයාලත් එක්ක ගොඩක් වැඩ කළා කියන කාරණා. විශේෂයෙන්ම හාසින දිසානායක, සෝමරත්න දිසානායක, සෝමතිලක දිසානායක අපේ නිර්මාණ වංශාවලියට නිර්මාණ එකතු කළ නිර්මාණකරුවන් එක්ක වැඩ කටයුතු කළ සුනිල් දානන්ද කෝනාර. ඔබ ඔහුව ඔබ දකින විදිහට ඔබ වඩාත් ඔහුව හඳුන්වා ගැනීමට කැමති වන්නේ සංගීතවේදියෙක්ද එහෙම නැත්නම් ගීත රචකයෙක්ද එහෙම නැත්නම් හොඳ අධ්‍යාපන අධ්‍යාපනඥයෙක්ද හොඳ ගුරුවරයෙක් ලෙසද ඔව් මං කියන්නේ එහෙමනම් ඔය හැම දෙයක්ම සුනිදානන්ද කුරා කුණාර කියන ඒ සුවිශේෂී චරිතය තුල තිබුණා කියන එක තමයි මම හිතනවා සුනිල් දානන්ද කොණාර කියන ශ්‍රේෂ්ඨ කලාකරුවා ගෙන් අපේ රට වැඩගත්තා මදි කියන පශ්චාත්තාපය මට තියෙනවා. එහෙම කලාකරුවෝ අපේ ඉඳලා හිටලා බිහි වෙනවා. සමාජයේ තියෙන සුවිශේෂී ප්‍රතාපවත් කුසලතාවයන්ගෙන් උපරිමේ රටට දායාද වෙන්නේ නැහැ. ඒකට කරුණු කාරණා තියෙනවා සමහර වෙලාවට ඒ පුද්ගලයන්ගේ හැසිරීම රටාවට වඩා රට කරවන පිරිස් රටේ බලධාරීන් ඔවුන්ගෙන් උපරිමය ගැනීමට අවශ්‍ය පසුබිම හදන්නේ නැති කමක් අපේ රටේ තියෙනවානේ මම හිතන්නේ සුනිලුත් අන්න ඒ වගේ කෙනෙක් ඔහුගේ තිබුණු සුවිශේෂී හැකියාවන් ශේත්‍ර කීපයක් නෙමෙයි දැන් ඔබ ඔය සටහන් කරපු ශේත්‍ර කීපේම අති දැවැන්තයෙක් මේ සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට ගත්තාම ඔහු අපේ ජීවිත කාලය තුල දැකපු ප්‍රතාපවත් සංගීත අධ්‍යක්ෂකවරු 14යි අපේ රටේ ඉන්නේ. ඒ 14න් කෙනෙක් හැටියට සුනිල් දානන්ද කොණාරයන් අපිට නම් කරන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රතාපවත් කෙනෙක්ගෙන් උපරිම නිර්මාණ අපේ රටට දායාද වුණාද කියන පශ්චාත්තාපය තියෙනවා. මම හිතනවා සුනිල් ඊට වැඩි නිර්මාණ කරන්න තිබුණා. ඔහුට අවශ්‍ය පසුබිම හැදිලා තිබුණා නම් ඔහුට අවශ්‍ය වපසරිය අපේ රටේ තිබිලා ඔහුට අනුග්‍රහය දැක්විය යුතු බලධාරීන් නිලධාරීන්ගෙන් අනුග්‍රහය ලැබුණා නම් කියලා. ඒකට හේතු වෙන තවත් කරුණු කාරණා කීපයක් තියෙනවා. අර එඩ්වඩ් කලින් කිව්වා වගේ සුනිල් හරිම නිශ්ශබ්ද මිනිහෙක්. ඒ තරම් කෑකෝ ගහගෙන ඒ තරම් දුව පැනගෙන කඩාගෙන බිඳගෙන ඉදිරියට යෑමට තමන්ගේ දක්ෂකම් ප්‍රදර්ශනය කිරීමට තමන්ගේ දක්ෂකම් වලට සම්මාන හොයාගෙන යන විදිහේ නිර්මාණකරුවෙක් නෙවෙයි සුනිල්. ඔහුගේ ලැජ්ජාශීලී භාවයක් තිබුණා උපතින්ම. ඒක ඒක ප්‍රශ්නයක් නෙමෙයි කලාකරුවෙකුට. කලාකරුවාගේ චරිත ස්වභාවය නෙමෙයි ඔහුගේ නිර්මාණයන් තමයි ඒ කෙතෙක් වටිනවද කෙතෙක් අගය කරනවද කියලා අපි කියන්න ඕනේ. සුනිල්ගේ දැන් ඔබ කියවනේ මේ දිසානායක පවුල ගැන මට හිතෙනවා සුනිල් දානන්ද කොනහර් කියන්නේ මේ දිසානායක පවුලේ සමාජිකයෙක් වගේ කියලාත් මට හිතෙනවා. මගේ නිර්මාණවලට හර්ෂණ දිසානායක කියන ළමා ගායකයා යෝන් ගායකයා මේ මේ ලෝකේට මේ මහපොළොට ගායකයෙක් සංගීතකරුවෙක් හැටියට බිහි වෙන්නේ නැහැ සුනිල් දානන්ද කොනාර කියන ගුරුතුමා හිටියේ නැත්නම් ඒ වගේ තමයි මගේ සහෝදරයා අතිරාජ සොන්තලික දිසානායක මේ අපේ නිර්මාණ වලට සුනිල් දානන්ද කුණාරගෙන් ලැබුණේ මම හිතනවා මේ දිසානායක පවුලේම කෙනෙක් විදිහට. ඊට අමතරව ඔහු මම හිතනවා ඔහුගේ නිර්මාණ වලට දායක නොවුණු සංගීතයේ කෙනෙක් නැති තරම්. ඔහු අර මම කලින් කිව්වා වගේ තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කළ තමන්ගේ හැකියාවන්ගෙන් මුදල් ඉපයීමට වෙහෙසුණු කලාකරුවෙක් නෙවෙයි. ඒකට හොඳම උදාහරණය තමයි ඔහු ගම දාලා ගියේ නෑ. ඔහුට ඕන තරම් ඉල්ලීම් තිබුණා. මටත් පුද්ගලිකව කියලා තියෙනවා කොළඹ සුපිරි විද්‍යාලයක විදුහල්පති කෙනෙක් මට ඉල්ලීමක් කළා. මම සුනිල් පුද්ගලිකව අඳුරන බව දන්න නිසා වෙන්නද පුළුවන් නම් සුනිල් දානන්ද පොණාරසර් අපේ ඉස්කෝලේට ගන්නකෝ කියලා හිතන් මේ දිවයිනේ ප්‍රතාපවත් ඉස්කෝලයක්. ඒකට යන්න ගුරුවරු <laughs> මහන්සි වෙන්නේ නැති විදියක් නෑ ඒ වගේ ඉස්කෝලවලට යන්න. මම මේක සුනිල්ට ගිහුවාම පැත්තකට බලලා hina වෙලා අහක බලාගත්තා. එච්චරයි දීපු උත්තරේ. <laughs> ඒ ඒ අහක බලා ගැනීමේ පිළිතුරක් තියුණා නෑ ඔය විහිළු කතා මට කියන්න එපා මේ මම ගම දාලා යන නිර්මාණ කරුවෙක් නෙමෙයි කියලා. සුනියට ඇත්තටම ඕනාවක් තිබුණා නම් හේමනන්ද ඒ විදිහේ කොළඹ එක්ක සුපිරි පාසලකට සුපිරි අධ්‍යාපන ආයතනයකට එහෙම නැත්නම් කොළඹට ඇවිල්ලා හොඳ සංගීත ආයතනයක් පටන් අරගෙන ඒ ඒ විදිහේ ව්‍යාපාරයේ සඳහා තමන්ගේ කලාව මෙහෙවුවා නම් එහෙම ඔහු මේ මේ ලංකාවේ කිසිම කොටත් නොදෙවෙනි සංගීත ගුරුවරයෙක් විද්‍යා ලයක් අධිපතියෙක් වෙන්න ඔහුට හොඳටම හැකියාව තිබුණා. ඔහුගේ නිර්මාණ ශක්තියෙන් ඔහු ඇත්තටම තමන් ඉපදුණු තමන්ගේ ගමට සේවය කරනවා කියන අදිෂ්ඨානයේ මුල ඉඳලම හිතාගෙන හිටියා. දැන් ඔහුගේ දැන් එඩ්වර්ඩ් කිව්වා වගේ ඔහුගේ සමකාලීනයෝ දැවැන්තයෝනේ රෝහණ වීරසිංහ, මාලනී බුලසිංහල, වඳුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි මේ මේ එඩ්වර්ඩ් ජයකොඩි මේ වගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම කතා කරන දැවැන්තයින් නොදෙවෙනි සමකාලීනෙක්. ඒ කාලේ හිටපු ඒ හරි හරි වාසනාවන්ත පරම්පරාවක් ඒ පරම්පරාව. මේ ඒ සංගීත ක්ෂේත්‍රයේ අනෙක් කිසිවෙකුටත් නොදෙවෙනි තනක් සොඳානන්ට කොටාරට නිර්මාණ හැකියාවෙන් තිබුණා. නමුත් ඔහු ඒ සියල්ලම දායාද කළේ තමන් ඉපදුණු ගමට, ගමේ ඉස්කෝලේට. තමන්ගේ ගමේ ගමේ ආවට දූ දරුවන්ට. ඔහු ඒ අධිෂ්ඨානයේ හිටියා. ඒක නිසා සොඳානන්ට කොණාර කියන්නේ අසාමාන්‍ය පුරුෂයෙක්. ඒ ඒ නිශ්ශබ්ද පුංචි චරිතය තුළ මහා දැවැන්ත යෝධයෙක් ජීවත් වුණා. මම හිතනවා ඔහු හඳුනාගත්තේ නැහැ අර මම මුලින් කිව්වා වගේ අපේ රට හඳුනාගත්තේ නැහැ කියලා මට කියන්න පුළුවන් සුනිදානන්ද පුණාර වැනි දැවැන්තේ. ඔහුගේ අපි කතා නොකල පැත්තක් තමයි ඇත්තටම සුනිදානන්ද පුණාර සංගීත අධ්‍යක්ෂවරේ ගුරුවරයෙක් ගැන කතා කරනවා. මම හිතන්නේ අපි කවුරුවත් කතා කරන්නේ නැහැ සුනිදානන්ද පුණාර කියන සාහිත්‍යදරයා ගැන. ඔහු ගීත රචකයෙක් හැටියට ඔහුගේ ගීත රචනා මම හිතනවා අපේ ਵਿਚාරකගේ විමසිල්ලට ලක් වෙලාම නැහැ. ඔහුගේ ගීත රචනා දිහා අපි විමසිලි ඇසින් වැළුවොත් එහෙම අපේ ගීත රචනා ක්ෂේත්‍රයේ කිසිම ප්‍රශස්ත ගීත රචකයෙකුට නොදෙවෙන ගීත රචනා තමයි ඔහුගේ තියෙන්නේ. ඔහු ගීතය මහ විශාල ගොන්නක් දසදහස් ගාණක් නිර්මාණය කරලා නැතුව ඇති. නමුත් ඔහු රචනා කරලා තියෙන ගීත අපිට සමහරවල් හිතෙනවා මේ සුනිල් දානන්ද කොනාරද මේ ගීත ලියලා තියෙන්නේ කියලා. තාම ප්‍රශස්ත ගීත ඔහුගේ රචනාවල තියෙන ඔහුට තිබුණු සාහිත්‍ය දැනුම මම හිතනවා අර ඒකට කිව්වා වගේ ගමේ හිටපු නිසා ගමෙන් ගත්තු සාහිත්‍ය දැනුමක් කොහොමද තියෙන්න ඇති එක උදාහරණයක් බලන්න හර්ෂණ කියන රත්නපුරෙන් ගෙන ආ සමන්මල් කියන ගීතය රත්නපුරෙන් ගෙන ආ සමන්මල් සුවඳින් සුවඳ කවා රුණුපුරෙන් නෙලලා කැලමල් දෝත දෝතින් දෝත පුරා අලිමංකඩ තොට මුණට වෙලා අපි බලා සිටිනවා නාගදීපයේ දොරගලු ඇරෙන තුරා බලන්න මේක මේ මේ අපේ රටේ තියෙන මේ වර්තමාන ජනවාර්ගික ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම කියනවා නේද? රත්නපුරෙන් සමන්වල් අරගෙන රුහුණපුරෙන් කැලෑමන්වල් අරගෙන අලිමංකඩ තොටමුණට වෙලා මේ බලාගෙන ඉන්නවා අපි නාගදීපයේ දොරගලු වර්ණතුරා කියලා. මේවා විග්‍රහ කරලා නැහැ ඇත්තටම අපේ සාහිත්‍ය වේදීන් විමසීමකට ලක් කරලා නැහැ මේක විතරක් නෙමෙයි තව ඔහු ලියපු හැම ගීතයක්ම ගත්තොත් එහෙම ඒවා අසාමාන්‍ය සාහිත්‍ය කෘතීන් හැටියට ගණන් ගන්නත් පුළුවන්. මම හිතනවා මේ දේවල් අපි කතා වුණා මදි කතා කරලා මදි ඔහු ඔහු අපට අහිමි වුණාට පස්සේ තමයි අපි කතා කරන්නේ සාමාන්‍ය කලාකරුවන් දෙහෙම නෙවෙන්නේ අපි ජීවත් වෙනකොට අපි වටිනාකම් දකින්නේ නැහැ නැතුගේ කාලෙක තමයි වටිනාකම් දකින්නේ නමුත් එහෙම හරි මේ ප්‍රතාපවත් පුද්ගලයා ගැන මෙහෙම කතිකාවක් කරන්න මම හිතනවා අද හවස ගිරුල්ලි වික්‍රමශීලාවේ ඔහු වෙනුවෙන් ප්‍රසංගයක් පැවැත්වෙනවා ඒ විදිහෙන් හරි මේ සංවිධායකයෝ එකතු වෙලා ඔහුගේ ಗುಣ සමරමින් ඔහුගේ අගය අඩු වශයෙන් අවමයෙන් හරි මේ විදිහට හරි කරන්ද ඉදිරිපත් වීම ගැන මම සතුටු වෙනවා සුනිල්ගේ සමකාලීනයේ ගමසේක හැටියට මට ආඩම්බරයක් දෙනවා සුනිල් දානන්ද කුමාර වැනි කෙනෙක් ඉපදුණු පරිසරයක ඉපදීම ගැන ඔහුගේ මිත්‍රයෙක් සමකාලීනයෙක් වීම ගැන ඒ වගේම තමයි ගුවන් විදුලියෙන් හේමානන්ද ළමේ කරන වැඩසටහන ගැනත් මගේ සතුට තියෙනවා. ඔව් සමරත් දිසන මහතා. ඔව් මොහොතක් ඉන්න. ඔබ ඔබතුමා එතනට එන්න කලින් මම එතනට එනවා. මේ මොහොතේ මම ඔබ සම්බන්ධ කරගත්තේ ගුවන් විදුලි සභාපති වරාලෙසන් නෙමෙයි ඇත්තටම. මගේ මේ මේ මේ පැනේ මේ මගේ මේ පැනේ තියෙන දැන් ගුවන් සභාපති වරාලෙස. ඒතරයි ඇත්තටම ඔබත් කිව්වා අපි පශ්චාත්තාපයටපත් වෙනවා අපේ කලාකරුවෝ අපිව දාලා ගියාට පස්සේ තමයි අපිට උන් පිළිබඳව කතා කරන්න වෙන්නේ කියලා. අපි පූර්වජයන් පිළිබඳව පෙර પરම්පරාව පිළිබඳව කතා කරනවා. හැබැයි දැන් උදාහරණයක් විදිහට මීට පෙර කතා කර කතා කළ එඩ්වර්ඩ් ජයකොඩි ඔහු විශිෂ්ට කලාකරුවෙක්. හැබැයි මේ මේ වත්මනේ ඉන්න කලාකරුවන් පිළිබඳව අපිට කතා කරන්න අපි වේදිකාවක් හදාගන්නේ නැහැ ඇත්තටම. ඔවුන් තමයි මේ මේ වෙලාවේ මේවිත අපිට බෙදන්නේ. මේ වෙලාවේ අපේ ඥානය කරන, අපිව රසවත් කරන, අපිට දැනුම දෙන්නේ, මිහිර දෙන්නේ. ඉතින් ඔබතුමා ගුවන්විදුලි මුල් පුටුට ඇවිත් ඉන්න වෙලාවේ අපි ප්‍රාර්ථනා කරනවා සහ මොකද පහුගිය කාලේ ගත්තම ඇත්තටම මේ තරම් ධන සම්පතක් අපිට තිබෙදී මං කියන්නේ රටේම සංගීතයේ කලාව මහා විශිෂ්ට නිර්මාණකරුවන් ඉද්දි අපි හරි දුප්පත් දේවල් තමයි මේ මාධ්‍ය ඇතුලේ කියන්නේ හැම මාධ්‍යයක් ඇතුළෙම කරමින් ඉන්නේ. ඉතින් මාධ්‍ය ඇතුලේ පොහොසත් දෙයක් කරන්නට මම හිතන්නේ ඔබතුමන් අර පශ්චාත්තාපය <laughs> එසේ තිබෙන්නේ අපි සතුටින් ඒ දේ කරමු කියලා ආරාධනා කරනවා. සාමත්ම වැදගත් දෙයක් එහෙම ආනන්ද මම හිතනවා අපි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පමණක් නෙමෙයි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒ පැත්තට අපි හැරිය යුතුයි. මේක මේ මම සභාපති නිසා මම කරනවා නෙමෙයි. අපි මේ මේ ලංකාවේ පුරවැසියන් හැටියට වැදගත් යහපත් හරවත් රසවින්දනයක් සොයා යන පිරිසක් හැටියට බාල પરම්පරාවට වග කියන වැඩිහිටි කණ්ඩායමක් හැටියට අපි සිළු දනම කළ යුතු දෙයක් රූපවාහිනී ජාතික ගුවන්විදුලි සංස්ථාවෙන් අපි මේ යුතුයකම ඉටු කරමු ඒ විතරක් නෙමෙයි මම බලාපොරොත්තු වෙනවා අපේ සකල මාධ්‍යයන් රාජ්‍ය මාධ්‍යයන් සහ පුද්ගලික මාධ්‍යයන් සියලු ආයතන ඉල්ලීමක් කරන්න බලකිරීමක් කරන්න මේ දෙසට හැරෙන්න මේ ආයාලේ යන ළමා පරපුරට අපේ දායාදේ දෙන්න සුනිල් දයානන්ද කෝණාරයන් ගමට වෙලා කරපු දේ අපිට ජීවත් වෙන මිනිසුන් හැටියට ජීවත් වෙන මිනිසුන්ගේ යුතුයකමක් හැටියට අපිට එකතු වෙලා කරන්න පුළුවන්. තාම අපි අතරේ රෝහණ වීරසිංහලා, එඩ්වඩ් ජයකෙట్లా, වික්ටර් රත්නායකලා, නන්දා මන්ලීලා, සනත් නන්දසීරලා ඉන්නවා. මේ මේ ටීම් ජයරත්න මේ විදිහම විශාල සංගීත ක්ෂේත්‍රයේ පමණක් ගත්තොත් එහෙම සංගීත ක්ෂේත්‍රයේ දරන්නේ සකල කලාවේ මේ විදිහේ මේ දායාද අතේ තියාගෙන ඉන්න විශාල ප්‍රභූ සකලවිද කලාකරුවන් පිරිසක් අපිට ඉන්නවා. මේගොල්ලෝ හරියට මෙහෙවලා ඊළඟ පරම්පරාවට මේක දායාද කරන එක අපේ යුතුයකමක් ගුවන්විදුලි සංස්ථාවෙන් අපි මේ වැඩේ කරමු. එහෙමනම් අපි සියලු දාම එකතුලා ඒ වගේම තමයි අනිකුත් සියලුම මාධ්‍ය ආයතන වලනුත් විද්‍යුත් සහ මුද්‍රිත සියලුම මාධ්‍යයන් තුලින් අපි මේ උත්සාහය කරන්න අපි කිසියම් ආරම්භයක් ගනිමු කියන අදිෂ්ඨානය මගේ තියෙනවා. බොහොම ස්තුතියි සොමත් දිසානායක මහත්මයා ප්‍රවීණ සිනමාවේදී ගීත රචක අපේ ආදරණීය කලාකරුවන් අපිත් සම්බන්ධ කරගත්තේ මේ ඊළඟට ඇහෙන ගීතය ඔහුගේ සහෝදර සෝමරත්න දිසානායක යන්බිනා සෝමරත්න දිසානායක හිටපු නායක හමුදාපතිතුමන් රචනා කළ ගීතත් සුනිදානන්ද කොනාරයන් මේ ගීතය තන් නිර්මාණය කළේ හර්ෂණ දිසානායක ගාන කරන්නේ මේ ගීතයේ අපි තාමත්ම රස විඳී අපිට හදවතට දැනුණු සංවේදජනක පුවතක් නැත්නම් සිදුවීමක් කරලා නිර්මාණය වුණු විශිෂ්ට ගීතයක්. Thank you. සුනිල් දානන්ද කෝනාර නැමැති අප්‍රමාණ මිනිසා පිළිබඳව අපි ස්වදේශ රටා වැඩසටහනින් කතා කරන්නේ. ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න දියුල්ගණේ මහතා අපි සම්බන්ධ කරගන්නවා. සුබ දැසනක් කරුණාරත්න දියුල්ගණේ මහත්මයා. සුබ දැසනක්. අපි ඉස්සර ගමට කලින් ගීතයෙන් තමයි අපේ දවස පටන් ගත්තේ. ඉස්සර නෙමෙයි දැනුත් ඇත්තටම එහෙම තමයි. මම කියන්නේ අපි ඉස්සර ඒ ගීතය ඇහෙද්දී කවුද මේ ගීතය හැදුවේ කියලා අපි හිතන්න ගත්තා. ඒ තරම් අපිට දැනුණා. ඔබේ ගායනයත් එක්ක ඒ තනු නිර්මාණය. සුනිදාරන්ද කොනාරකේ ඔව්. දැන් ඔය කියන කිසිම දෙයක් මට හැබැයි පැහැදිලිව ඇහෙන්නේ නැහැ මේ ෆෝන් එකට. නමුත් මට යන්තම් තේරෙනවා මේ ගමට කලින් ගැන අහනවා වගේ එකක් තමයි තේරෙන්නේ. හොඳයි ඔව්. මම හිතන්නේ ඔබ ඉන්න තනත් එක්ක නේද? සුනිල් සුනිල් මම හිතන්නේ මේ දෙසැම්බර් මාස වෙනකොට සුනිල් අපෙන් සමු අරගෙන සුනිල් දයන්ද කොනාර සංගීතවේදියා අපෙන් සමු අරගෙන අවුරුදු දෙකක් වෙනවා. මේ ජීවිත කියන්නේ ඔබ දන්නා අපි දන්නා විදිහට මේ ජීවිත කියන්නේ හමු වීම වෙන්වීම තමයි. නමුත් පෞද්ගලිකව මේ වෙන්වීම මට ටිකක් දරා ගන්න අමාරු වෙන්වීමක් වුණා. මට මතකයි අපේ අම්මා නැති වෙච්ච මොහොතේ මම ඒ ඒ අවසාන කටයුතු දක්වාම ගීත කීපයක් වාදනය කරා මව් ගුණ ගීත. මේ ගීත ඇත්තටම මට ලියලා දුන්නේ සුනිල්. මගේ හදින් අපේ අම්මාට කරන්න පුළුවන් උත්තම පූජාවක් විදියට තමයි මම එදා ඒ කටයුත්ත කළේ. ඒ ගීතේ ලිව්වෙත් ඔබ සඳහන් කරපු ගමට කලින් ගීතේ ලිව්වෙත් සුනිල් සංගීතවත් කළෙත් සුනිල් මම හැමදාම හිතන දෙයක් තමයි සුනිල් මේ ගීතින් ලිව්වේ අපේ අම්මා ගැනම තමයි කියලා. මම ඇත්තටම මේ ගීතේ කියන කල් හිතුවේ නෑ සුනිල්ට මේ වගේ ගීත ලියන්න මෙච්චර කවි ලියන්න හැකියාවක් තියෙනවා කියලා. ඔහු මේ සංගීතඥයෙක් විදිහට හඳුනා ගන්නකොට මේ නිර්මාණාත්මක සංගීතඥයාගේ මේ ඔහුට ඔහුට පුළුවන්කමක් තිබුණා මේ පද රචනයක ආත්මීයත්ව පිවිසලා ඒක ඉල්ලන සංගීතය හඳුනා ගන්න ඒ වචන තුල තියෙන මන්ත්‍ර ගුණේ වටහාගෙන ඒක ගායනට උචිත මధుර තනුව නිර්මාණයක් කරන්නට තුනේ තුනේ හැකියාවක්. මේ සුනිල් මට කරපු හැම නිර්මාණයකම මම කියන ගුණේ තියෙනවා. ඔබට මතක ඇති නිල් දේවර කලාවෙන් නිල් දේවර අපේ අම්මා ඉනි පොඩක් නැතුව සිසුම් හෙලන වන්නේ තුලානේ කියන ගීතේ සුදු පාට මල් පිපුණු වගේ මේ වගේ තව ගොඩක් ගීත තියෙනවා. ඊටත් අපතේ සුනිල් මන් දැකපු කතාව මේ දරුවන් වෙනුවෙන් අප්‍රමාණව කැපකිරීම කරපු ගුරුවරයෙක් ධර්මානන්ද ඔබ මම අපි ආදර්ශයට ගන්න ලංකාවේ ගුරු පරපුරක් ඉතින් අපි කුඩා කාලේ ඒ ගුරු පරපුරේ ආදර්ශ රූපයක් විදිහට තමයි මම අතප සුනිල් දකින්නේ මම අට මං හරි ආස්වාදයක් ඉඳලා සුනිල්ගේ හැසිරීමේ කාලේ ওই ගිරිවුල්ල වික්‍රමශීලාව තමයි සුනිල්ගේ ඇත්තටම දීර්ඝ කාලින තක්ෂලා වෙලා තිබුණේ සුනිල් හැමදාම දරුවෙක් අරගෙන කොළඹට ඇවිල්ලා අපේ ගෙදර නැවතිලා ඔබ විශ්වාස කරන්නේ සුනිල් දරුවෝ 100කට වැඩිය විසරද විභාගය සඳහා පාස් කරවලා ඉන්නවා. මම හිතන අද හවසේ හැමෝම ඒ යුතෙන්ද ඒ තරමට දරුවන්ට ආදරය කරපු තමන්ගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේවල් අමතක කරපු තුනගේ විවාහේ පවා මග ඇරිච්ච කෙනෙක් මේ දරුවන් වෙනුවෙන් කරපු කැපවීම නිසා මේ හරි අපූර්ව දෙයක් වෙලා තියෙනවා හිමානන්ද මේ සුනිල් මුලින්ම මට සංගීත සංගීතවත් කරන්න ඉස්සෙල්ලා ආචාර්ය නන්දාමාලිනියට තමයි ගීතයක් සංගීතවත් කරන්නේ. මේක ලියලා තියෙන්නේ මේ මහාචාර්ය සුනිල් ආරත්න. මේ ගීතේ බලන්න මේක ලියලා තියෙන්නේ බෝධි චර්යාව තාරය කියන පොත පාදක කරගෙන තමයි මේ ගීතේ ලියලා තියෙන්නේ. මේකේ තියෙන වහින්නට හැකිනම් ගිගුම් දේවියලි ගම්බිම් වල තෙහෙලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පළග්‍රහවි. මේක ඇත්තට බෝධිසත්වයෙකු ප්‍රාර්ථනා කරන චර්යාව තමයි මේක තියෙන්නේ. මේක සංගීතවත් කළේ සුනිල්. සුනිල් දැන හුණු දැන සුනිල් සංගීතවත් කරලා තියෙන මට දැන් අද කල්පනා වෙනවා තමන්ගේම ජීවිතේ නේද කියලා මට අද හිතෙනවා මේ සුනිල් එදා නන්දාමාලිනියට සංගීතවත් කරපු මේ ගීතයේ කියන ඒ තරමට සුනිල්ගේ ජීවිතයේම බෝධිසත්ව චර්යාවක් කියලා තමයි මට හිතෙන්නේ හොඳයි බොහොම ස්තුතියි මං හිතන්නේ එතනින් එහාට අපිට තව කතා කරන්න දෙයක් හිතවන්නේ නැහැ ඔබත් එක්ක මොකද ඔබ ඔහුව තැබිය හැකි උත්තරම තැනින් තැබුවයි කියලා මම විශ්වාස කරන්නේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කරුණාදිරගණ මහත්මයා. ඔහු ලැබූ තැනින්ම ඒ ගීය අහන්නට මම ඔබට ආරාධනා කරනවා. පෙරවරු 10 විනාඩි 49යි. සදේශ රට වැඩසටහනින් අපි අද කතා කරන්නේ ප්‍රවීණ සංගීතවේදී, ගීත රචක, ප්‍රවීණ අධ්‍යාපනවේදී, අධ්‍යාපනඥ සුනිදානන්ද කෝනාරයන් පිළිබඳව ඔහු සමු අරගෙන දෑවසරයි. ඒ වෙනුවෙන් අද දවස අපි මේ හොරා වෙන් කළේත් විශේෂත්වයක් තිබෙනවා. ඔහු පිළිබඳව කියවන්නට, ඔහුගේ ಗುಣ ගයන්නට, වයන්නට ඔහුගේ සිසු පරම්පරාව දහස් ගණනක් වූ සිසු පරම්පරාව නිතැතින්ම කටයුතු කරනවා. හැබැයි එය පොදු කියවීමක් බවට පත් කිරීම සඳහා අද ගිරිඋල්ල සූදානම් වෙන වෙලාව. ඉතින් ඊට ලබා දී හැකි සහයෝගය සහ සුබ ප්‍රාර්ථනාත් එක්ක ස්වදේශීය සේවය අපි ඔහුගේ ගීත නිතර ප්‍රචාරය කරන නාලිකාවක් විදිහට ඒ වගේම ගුවන්විදුලි සංස්ථාව ඔහු ඇසුරේ නිර්මාණ කරපු ආයතනයක් විදිහට ඔහු පිළිබඳව කතා කිරීම වඩාත් උචිතයි කියලා අපි අද කල්පනා කරා. ඒ නිසා තමයි අපි මීට පෙර ප්‍රවීණ සංගීතවේදීන් සහ කලාකරුවන් දායක කරගත්තේ සම්බන්ධ කරගත්තේ. දැන් මම මේ වෙලාවේ සම්බන්ධ කරගන්නේ අපේ හිතවත් මාධ්‍යවේදී ගීත රචක සුගත සෝමවීර සහෝදර සුබ උදෑසනක්. සුබ උදෑසනක් වේවා හිමංග. අතරම අද හැන්දෑව වඩාත් වර්ණවත් හැන්දෑවක් බවට පත් වේවි. මේ හැන්දෑව ගැන කියන්න කලින් මා කැමති සුනිදාරන්ද කෝනාරයන්. ඔබ දකින විදිහට අද මේ ප්‍රයාමය ඔබේ මිත්‍ර කැල ඔබේ සහෝදර කැල සුනදාන්ද කොණාරන්ගේ සිසු කැල ඔක්කොම එකතු වෙලා කරන්න යන වැඩේ. ඇයි මෙහෙම වැඩක් සංවිධානය වෙන්නේ? ඔව් හිමානන්ද ඇත්තටම සුනිල් දයානන්ද කොණාර කියන චරිතය ගැන මම කල්පනා කරන විදිහට ඔහු ජීවත් වෙ ඉන්න අවදී නිර්මාණකරුවෙක් විදිහට උනත් කතා බහ කළ ප්‍රමාණය අඩුයි කියලායි මම විශ්වාස කරන්නේ ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය ඇතුලේ. ඉන් පස්සෙත් ඔහු මියගියාට පස්සෙත් දකින්න හම්බ වුණේ අඩුම තරමේ ලංකාවේ මාධ්‍ය තාම දෙක තුනක හැරෙන්න අපේ ගුවන් විදුලියත් එක්ක ගත්තාම ඒ හැරෙට කිසිම මාධ්‍ය ආයතනයක දින පොතේ තිබුණේ නැහැ සුනිදානන්ද කොලාරම් මැරිච්ච දවසේ අනුස්මරණය වෙනුවෙන් සින්දුවක්වත් ප්‍රචාරය කරන එකක්. ඉතින් ඒක හරි වේදනාත්මක එකක්. ඒ නිසා මම උත්සාහ කළා මම කල්පනා කළා ඒ වෙනුවෙන් මොකක් හරි මේ මේ මිනිස්යාව ආපහු කතා බහ කරන තැනකට ඒ නිර්මාණම සමාජ ඒක කියවන්න ඉඩක් හදන දොරක් විවර කරන්න මොකක්ද තියෙන අවස්ථාව කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අතටම මේ උත්සාහය ගන්න ඒකට එකතු වෙනවා මාත් එක්ක මගේ මේ අවශ්‍යතාවය ඉටු කරගන්න බොහෝ පිරිසක් ඉතින් ඒ බොහෝ පිරිසගේ ආදරෙත් හයියත් එක්ක තමයි අද හවසේ මේ වැඩසටහන කරන්නේ සංගීතඥයෙක් විදිහට පදරචිතෙක් විදිහට සහ ගුරුවරයෙක් විදිහට සුනිදානන්ද කෝනාර වතිශයින්ම කියුවා උනත් මට ඔහුව ඊට වඩා වටින්නේ ආදරණීය මිනිසෙක් විදිහට. ඉතින් ඒ නිසා මේ මිනිස්යා වෙනුවෙන් දක්වන කෘතගුණ සැලකීමක් විදිහට තමයි හිමානන්ද අද හවස හැන්දෑව ඉරිවල වික්‍රමශිලා විද්‍යාලයේ හැමෝටම මේ ආදරේ විඳගන්නේ එන්නේ කියන්නේ. සාමාන්‍ය මේ කාලේ ප්‍රසංග වේවා විවිධ දේවල් සංවිධානය වෙන්නේ මුදල් අරගෙන ඒ ඒ වාණිජ පරමාර්ථයත් හිත ඇතිව. හැබැයි මේ මේ කාර්යය සිදුවන්නේ ඒ එසේ නොවේ. ඒ මාත් කතා කළ යුතු අපි පහුගිය දවස්වලත් මතක් කළේ ඒසේ සිදුවන කාර්යයක් නෙමෙයි. උතුම්ම මිනිසෙක් වෙනුවෙන් කරනා වූ උපහාර දැක්වීමක් සහ ඌව කියවීමට අවස්ථාවක් සලසා ගැනීමක්. ඔබ කිව්වා ඉතා නිවැරදි සුගත් මොකද මේ අපේ රටේ මාධ්‍ය ඇතුලේ කරන් තිබුණු දේවල් බොහොමයක් වටිනා දේවල් පසෙකලා අපි කේක් සැරසිලි නැත්තම් මනාලයන් නැන්දවීම එහෙම නැත්තම් ජ්‍යොතිෂය පස්සේ තමයි අපේ බොහෝ මාධ්‍ය අපි ගියේ. නමුත් මෙවැනි මිනිසුන් අපට මග හැරුණා. හැබැයි දැන්වත් ඔවුන් පිළිබඳව කියවන්නට ඉඩක් හදාගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. මොකද සමාජ ඥානනය කිරීමේ වගකීම ඔබ ඇතුළු සියලු දෙනාට පැවරෙනවා. ඇත්තටම මේ ඔහුගේ ගෝලෙන් ගෝලින් කිව්වත් කමක් නැහැ අතන මේක තමයි වඩාත් සමීප යෙදුමක් බවට පත් වෙන්නේ. උගේ ගෝලියුන් දහස් ගණක් ඉන්නනේද ලංකාවෙත් වෙනත් රටවලත් ඌට ඉතා සංවේදී ඌට පියෙකුට වගේ සලකනවා. මොකද මට මේට පෙර අපේ ලලිත් වික්‍රමරත්න සහෝදරයත් රෝහණ ධර්මකීර්ති වෙන අයත් ආනන්ද මේ හැම බොහොම දෙනෙක් කියලා තියෙන දේ තමයි හුයි තාමත්ම සමීප ගුරුවරයෙකුට එහා ගිය ගුරුවරයෙකුට යන්න බැරි තරම් දුර ගිය සමීප ඥාතිත්වයක් Tamanගේ ශිෂ්‍ය ප්‍රජාවත් එක්ක ගොඩනගාගත්තු මිනිසෙක් මට අන්නේ මිනිසා පිළිබඳව අසන් සටහන් තබන්න පුළුවන් ඔබට ඔව් හිමානන්ද පුළුවන් මේ මට ඇත්තටම මේ වාසනාව හම්බුනේ නැති කෙනෙක් මම ඒකට ලෝභ කරන කෙනෙක් ඊර්ෂ්‍යා කරන කෙනෙක් මට තමන්ගේ ගෝලයක් වෙන්න ඒ ඉස්කෝලේ බැරි වුණා. නමුත් මම ඒ ගුරුවරයා කියන චරිතය තාම බරපතල විදිහට කියවපු කෙනෙක්. ඒක ඇතුලේ හම්බ වෙන සුනිල් දයානන්ද කෝණාන කියන්නේ ගුරුවරයා ඇතුලේ හැබැයි තාත්වික හංගගත්තු චරිතයක්. අවුරුදු 30කට එහා පැත්තේ ඔහුගේ ගුරු භූමිකාව ඇතුලේ අද දවසේ ශිෂ්‍යයන් හැටියට එතුමන්ව වන්දනා කරන, ගරු කරන, මතක් කරන හැම දරුවෙක්ම එතුමාව සලකන්නේ තාත්තෙක් හැටියට. ගුරුවරයා කියන නම කිව්වට එතනින් එහා පැත්තේ තාත්තෙක් හැටියට තමයි සුනිදානන්ද කොණාරයන්ව සැලකන්නේ තාත්තෙකුට දරුවෙක් කොයිතරම් ඉහළින් සැලකනවද වන්දනා කරනවද ඒ වන්දනාව තමයි සුනිදානන්ද කොණාරයන්ට එතුමාගේ ගෝල પરම්පරාවෙන් ලැබෙන්නේ එතමනම් ඒකට හොඳම උදාහරණය තමයි එතුමන් ඉතාම අසාධ්‍ය වෙලා මරණාසන්න මොහොතේදී එතුමන්ගේ මෙරට පිටරට සියලු ගෝලයෝ එකතු වෙලා එක්රොක් වුණා හරියට මේ වදයකට මේ වැස්සු වගේ හුස්ම දෙන්න පුළුවන් නම් වහාම මේ හුස්ම දෙන්න. ඉතින් ඒක තමයි එතුමන්ගේ තියෙන විශේෂත්වය. එතුමාගේ ගුරු භූමිකාව ඇතුළේ තියෙන ඉතාම සුවිශේෂී අගය කළ යුතු සහ අපි කතා කළ යුතු තැන හිමානන්ද එතන තමයි එතුමා ගුරුවරයෙක් විතරක් නෙමෙයි තාත්තෙක් සහෝදරයෙක් මිත්‍රයෙක් විදිහට තමයි තමන්ගේ ජීවිතේ ඉගෙන දෙනු කලේ. අද හැන්දෑවේ මේ ප්‍රසංගයේ මේ කියවීම පැවැත්වෙන විදිහ, තන සහභාගී වන ශිල්පීන් සහ සංගීත සැපයීම පිළිබඳවත් මා කැමති අවසන් හැඳින්වීමට යන්නට. ඔව් හිමානන්ද මේ සුනිදානන්ද කොණාර කියන්නේ પરම්පරා ගණනාවක් හදපු කෙනෙක්. ඉතින් අපිත් ඒ પરම්පරා හදාගෙන ආපු ඒ පාරට ඊළඟ පඩිය වෙන්න ඕනේ කියලා මා විශ්වාස කළා. ඒ නිසාම මේ වැඩ එතුමන් අනුස්මරණය කරන මේ වෙලාවේ ආධුනික ගීත රචකයන්ට ඉඩක් දුන්නා සමස්තංක මට්ටමින් ගීත රචනා කැඳවලා තරඟයක් පැවැත්වුවා අද හවස ඒ තරඟයෙන් තරඟකරුවන් 10 දෙනෙකුට සහතික ලබා දෙනවා එයින් තෝරා ගන්නා ප්‍රථම දෙවන සහ සෙවන ස්ථාන දිනා ගන්නා නිර්මාණ පටිගත කරලා අද දවසේ ඉදි දක්වනවා ඒ ගීත හැටියට පළවෙනි ගීතයට ප්‍රශස්තම ගීතයට සුනිල් දයානන්ද කෝනාර අනුස්මරණ සම්මානය දෙනවා මේ අවුරුද්ද එක පටන් ගන්නවා හුස්ම තිබ්බොත් පණ තිබ්බොත් ඊළඟ අවුරුද්දෙත් ඒ සම්මානය ඉස්සරහට අරගෙන යනවා. ඊට පස්සේ අත්නායකම් හේරත් අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් එතුමන් තමයි සුනිදානන්ද කුමාරයන්ගේ නිර්මාණ ශෛලිය පිළිබඳව අද දවසේ කතා බහකට එකතු වෙන්නේ. නාට්‍යවේදී පාලිත ලොකු පොතාගම මාධ්‍යවේදී නිශාසක කහවිසේතුමන්ගේ දිවිශරිය පිළිබඳව කතා බහ කරන්න මේ හැන්දෑවට එකතු වෙනවා. ඒ වගේම මෙතෙක් සුනිදානන්ද කුමාරයන්ගේ නිර්මාණ කොහෙවත් වෙනක ග්‍රන්ථාරූඪ වෙලා හෝ එක්තෙන් වෙලා තිබුණේ නැහැ. සංයුක්ත දෙයක් හැටියටවත් පොතක් හැටියටවත් අද දවසේ සුනිල උත්පල නමින්ම එතුමන්ගේ නිර්මාණ එකතුව අපේ රසිකයින් පාඨකයන් අතර ප්‍රකාශන කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ නිර්මාණ පිළිබඳව කෙරෙන විවරණ විචාරත් එක්ක සහ එතුමන්ගේ ජීවිතයේ දුර්ලභ ඡායාරූප කිහිපයකුත් එක්ක. ඒ වගේම කරුණාරත්න දේවගණී ආදරණීය ශිල්පියා, ඒ වගේම හර්ෂණ දිසානායක, ක්‍රිෂාන්ත රන්දක, කරුණාරත්න විජේවර්ධන වගේ මේ ප්‍රවීණයෝ එක්ක එතුමන්ගේ නිර්මාණ ගැයන ප්‍රසංගයකුත් අද දවසේ මේ වෙලාවේ තියෙනවා. එහෙනම් ආනන්ද මතක් කරන්න ඕනේ අනිත් කාරණාව වහිනවා හොඳටම ලංකාව හැමතැනම කොච්චර නැස්සත් නොදෙමි මේ ප්‍රසංගය නොමිලේ බලන්න අවශ්‍ය සියලුම කටයුතු අපි සූදානම් කරලා තියෙන්නේ එනකොට දෙමුණොත් නිසා ප්‍රසංගයට දෙමීම වාස්ස බාධාවක් නොකරගෙන හැමෝටම විඳින්න ඉඩකඩ හම්බ වෙනවා හැමෝටම ඉන්න කියලායි ආදරේ මතක් කරන්න මානම් ඒ රස වැස්සේ තෙමෙන්න ගී වැස්සේ තෙමෙන්න තෙමිලා ගිහිල්ලා හරි කමන්නේ ඒ වැසිත් දෙමින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි සුගත් සෝමිර සහෝදරයා. මම දන්නවා කුරුණෑගල ඉඳලා කොළඹ යමින්, නෙමින්, දුවමින් මේ දවස්වල මාධ්‍යවත් එක්ක එකතු වෙමින් මේ මේ කාර්ය සාර්ථක කරගන්න ලොකු උත්සාහයක් දරුවා. බොහොම ස්තුතියි ඔබට මේ වෙලාව පිටික සම්බන්ධ වෙලා. මේ අවසන් සටහන මම තබන්නම් කරුණාරත්න දියුල්ගනේ සංගීතවේදියා ඔහු කිව්වා ඔහුගේ අම්මා ගැන මේ ගමට කලින් කෙන ගීත ලිව්වේ කියලා. මට මතකයි භූෂන්ත ධම්මස්කල මහත්මයාගේ අම්මා කෘතිය එළිදැක්වීමේදී මහරගම යෝන් රඟහලේ පැවති උත්සවයේ ඇමතු එහි දේශනයක් කළ ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහත්මයා සහෝදරයා ඔහු කිව්වා මේ මගේ අම්මා ගැන තමයි මේ ගීතේ මට ඇහුනේ කියලා. ඉතින් වන්නිතුලාවේ රජරට ඈත පානම්පත්තුවේ දුක් විඳින ඈත ගම්දනවල අම්මාවරුන් පිළිබඳව තමයි මේ ගීතේ ලියුනේ කියලායි මට මේ මොහොතේ හිතෙන්නේ. මේ ළඟට අපි අහන ගීත સમાප්ති ගීතයත් ගීත රචනා කළෙත් ගීත තන් නිර්මාණය කළෙත් සුනිල් දානන්ද කොණාරයන්. දිල්ගණේ ශිල්පියනන් ගීත ගායනා කරන්නේ මේ ගීතත් එක්ක ස්වදේශ රටා අප්‍රමාණ මිනිසෙක් පිළිබඳ තැබූ කෙටි සටහන අපි නිමවටපත් කරනවා. ඔබටත් කියවන්නට අසන්නට යලිත් කවුද කියලා හොයලා බලන්නට හිතක් පහළ වුණා නම් එක් අයෙකුට හෝ එයයි අපේ අභිප්‍රාය. ඥානසිරි රංචාගොඩ මට නිෂ්පාදන දායකත්ව ලබා දුන්නේ ස්තුතියි ලලිත් වික්‍රමරත්න. මම හිමානන්ද රාජපක්ෂ. අපි ලබන සතියේ මුණ ගැසමු ස්වදේශීය වටා සමග සුළඟක් නැතිව සුසුම් එළන වනි තුලානේ උඹ hina වුණත් කර්ම මලක්සේ හිත එකි ගහන අඳුනා තින් සීරුවේ විනි පොදක් නැතිව සුසුම් එළන වනි තුලානේ පින වුණත් කලව මනක්සේ හිත එක ගමන අනහුණා හින් සීරුවේ ¡Gracias!